හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමකම දකින්නා තමන්ගේ විමුක්තිය දකින්නේ කියන කාරණය. මොකද්ද මේ තමකම දකින්නා කියලා කියන්නේ කියලා ගත්තාම එයාගේ සෑම චලනයක් තුළම එයාව එයා දකින්න ඕනේ. ඒ තාපසයා ඒ තාපසයා ස්පර්ශ කරන්න ඕනේ. එහෙම වුණොත් එයා එයාගේ විමුක්තිය දකින්නවා කියන එක තමයි මේ මාතෘකාවෙන් අදහස් කරන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපේ පැවිදි මාන ජීවිතවල අපි සමහර අවස්ථාවලදී දානශාලාවට ආවම ගොඩක් දේවල් වෙනස් කරනවා. කොහොම මෙතන එතන කියන්නේ මේක අත් කරන මේක අයින් කරන මිස් කරන්නකෝ. ඒ හැම දේ තුලින්ම මේක මේම තියෙන්න ඕනේ අරක අරම තියෙන්න ඕනේ මේක අතන තියෙන්න ඕනේ මේක අතනේ අවුරවන්න ඕනේ කියන ඒ අදහස් හැම දේ තුළම ඒ චිත්ත වීතියක් ගානේ මම එතන ඉන්නවා මොනවාරි වෙනසක් වුණාම ඒ වෙනසට මම ඇලෙනවා නම් ගැටෙනවා නම් එතන මම ඉන්නවා එහෙනම් මේ ඇලීමයි ගැටීමයි කියන ධර්මතාවයේ එක දාර්ශනික පැතිකඩක් තමයි මම ඉන්නවනම් විතරලු මේ හැලීම අටගන්නේ. කොච්චර මං ඇලෙන්නේ නැතුව ගැටීම නිරෝධ කළත් සියලු ඇලීම් වලින් නිදහස් වෙලා නොගැටීම ලෝකේ කියත් මම පිරිනිවන් පාන්න හේතුව මම ඉන්නවා. මම ඉන්න නිසා තවත් තවත් අලුත් අලුත් ඇලීම් අට ගන්නවා ඒවට සාපේක්ෂව නැවත නැවත ගැටීමකුත් අට ගන්නවා ඇලීමයි ගැටීමයි තමයි මගේ සම්පූර්ණ පාරමිතාව බවටපත් වෙන්නේ එහෙනම් මොකද්ද මේ තමකම කියලා කියනකොට ඉස්සෙල්ලාම සම්මා වාචාවත් එක්ක සාකච්ඡා කරන විට අපට පැහැදිලිව පේන එකක් තමයි මම අසුවල් පින්කම කළා නේ ආන්තර හරි ලස්සනයිනේ ඒ හැම වචනයක් තුළම එයා කරපු පින්කම ඒකෙන් ලැබෙන සන්තෝෂය ගෞරවය ප්‍රශංසාව කීර්තිය හැම දෙයක් තුළම එයා ඉන්නවා මේවා සම්බුද්ධ ශාසනයේ කුසලයේ නිසා සිදුවෙන පුදුම වැඩක් ස්වාමීන් වහන්සේ අර කොස්සෙන් අතු ගන්නකොට ශාලාව පිරිසිදු වෙනවා හැබැයි ශාලාව පිරිසිදුයි කියලා මිනිස්සු සාදු කියනවා හැබැයි කොස්සට වදින්නේ නැහැ ඇයි දන්නේ කොස්සට වදින්නේ නැත්තේ? කොස්සක් නේක. ඒක කොස්සක්. ඒක පැත්තකින් තියලා මිනිස්සු ශාලාව අරේ පිරිසු සාදු සාදු මෙච්චර පිරිසුදට මේ පින්කම් කරපු අයට පින්වත් ඒවා පුදුම වෙන කොයි දෙන මිනිස්සුෙකුට පින් දෙනවලු මෙච්චර දේවල් පිරිසුදු කරපු උපකරණය කොස්ස කොස්ස නැත්නම් අතින් අතු ගන්නනේ මිනිස්සු දහක් හිටියත් වැඩක් නැල්ලු එක කොස්සක් නැත්තම් මේක පිරිසිදු වෙන්නේ නැල්ලු. එහෙනම් මිනිස්සු දහකට වඩා විශාල සේවාව කරපු කොස්සට සතපක වටිනාකමක් නැහැ. ඒක පැත්තකට දානවලු. අන්න ඒ කොස්ස විය යුතුලු මම මේ සම්බුද්ධ ශාසනයේ මහා කුසලයේ නිසා මාව පාවිච්චි කරලා චෛත්‍ය හදනවා වේර විහාර හදනවා සේනාසන හදනවා මිනිසුන්ට සංඝයාට උපස්ථාන ලබා දෙනවා ඒ සියලු යුතුයකම් කරන්න මේ සතරමා භූතය භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ කර්මය මුල් කරගෙන මාව උපයෝගී කරගන්නවා පාවිච්චි කරගන්නවා එතන මම නෑ කවදාකවත් කිසිම පින්කමක් අපේ එහෙම කියන්නේ නෑනේ අසවල් වේර මම නේදුවේ ආන්දරෝ සිමෙන්ති කරෙන් ඇද්දේ ගල් දෙදා ගෙනියන්න මාස තුනක් ගියා ලෑල්ල වාගේ කනුව වාගේ මේ කන්ද ලනු දාලා ගැට ගාලා උඩ ගිහිල්ලා පුදුම යුද්ධයක් නිසා ඒ කියන්නේ එච්චර අමාරුවෙන් අදපු නිසා කුසලේ වැඩිලෝ ඒ තරම් මා වීරිය කරපු සැන්ඩෝ කෙනෙක්ලු එයා දසමායෝධයෙක්ලු එහෙම එකක්ලු කියන්නේ ඇදුවා ඉතින් උන්වහන්සේලා වැඩ ඉන්නම් පූජා කරලා ඉවරයි ඒක කිය කිය ඉන්නවා කියන්නේම මතක සටහන නඩත්තු කරනවා කියන්නේම ඒ හැම ගලක් ගන්න එයා ජීවත් වෙලා අද අපේ ජීවිතවල අපගේ පාරමී භූමියේ මේ වගේ තමකම නඩත්තු වෙන තැන් අනන්තයි අප්‍රමාණයි අපි මේ ලෝකයේ හැම මොහොතක් ගානේ අපිව තමයි අපි නඩත්තු කරලා තියෙන්නේ අපේ වචනවල අපේ අදහස්වල මම ජීවත් වෙනවා මේක දැක්කාම මේ වචනවල තමකම පවතින බව තමන් පවතින බව දැක්කාම එයා දකින්නේ තමකම නෙමෙයි තමන්ගේ විමුක්තිය පරිසරය දිහා දකිනකොට ඒ පරිසරය තුල තියෙන තමන්ගේ ඇලීම් ගැටීම් දකිනකොට ඒ සෑම ඇලීමක් ගැටීමක් තුළම එයා දකින්නේ ඇලීමක් ගැටීමක් නෙමෙයි තමන්ව ඒ ඇලීම් ගැටීම් දකිනකොට එයා එයාගේ විමුක්තිය දකිනවා ඕම් මෙතන ඇලුනා මෙතන ඉපදෙනවා ඕම් අතන ගැටුණා එතන ඉපදෙනවා ඒ දකින හැම මොහොතක් ගානේ එයාගේ විමුක්තිය එයා දකිනවා තමන්ගේ සිතුවිලි වල මොනතරම් තමන් තමන්ව නඩත්තු කරලා තියනවද තමන් ඊනයක් දකින්නවා කියන්නේම තමන් තමන්ට විශාල වර්ණනාවක් එහෙම නැත්නම් ගරුත්වයක් දීලා තමන්ව තමකම පෝෂණය කරනවා කියන එක නේද මෙන්න මේ ආකාරයට අපේ තපස් ජීවිතය තුළ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය කරනකොටගෙන යම් ගනුදෙනුවක් මේ නාම රූප සංඥා සංස්කාරයන් එක්ක සිදු වෙනවද කිසිම තැනක මම ඉන්න බෑ පාපිසක් දෙන්නකෝ ලබඩාවේ ස්වාමීන් වහන්සේ පාපිසක් පූජා කරනවා දැන් අර මේ පාට හරියන්නේ නැහැ මට දෙන්න කකුල් පිය දාන්නත් පාට තියනවලු නැකත් තියනවලු හැඩ තියනවලු පුදුම වැඩේනේ කකුල් පිය දාන්න එහෙනම් මූණ පිය දාන කප් පිය දාන ගැන ආණ්ඩ දෙයක් නැහැ ඒවා වෙනම වියන්න වෙනවා ඒවට වෙන පඳු හදන්න වෙන ඒ පාටවල ඇයි මේ කකුලේ තියෙන පාපිස්සෙත් මම ඉන්නවා. එහෙම පාපිස්සක් ඕනේ ඒ විදියට තියෙන්න ඕනේ. ඒ පාටෙත් එහෙම තමයි මම කකුල් පියදන් බලන්න පාපිස්සෙ මම ඉන්නේ නැති. පාපිස්සෙත් මම ඉන්නවා. දත් පුරුෂයෙක් මම ඉන්න මොකද්ද? දෙන්නද අරියන්න පැන්ටකිල එකක් තියෙන එක නැද්ද? ආන්දරක බීමජාද නෑ නෑ පැන්ටකිල එකක් තියෙනවා. නම දන්නේ නෑ. නමුත් ඒ නම කියලා ඒ පුරුෂයෙන්ලු මදින්නේ. නැත්තම් දත පිරිසුදු වෙන්නේ නැල්ලු. ඒ බුරුසිය පවා මම ඉන්නවා. බැරි වෙලාවත් ඒ බුරුසුව ආස්ථානගත වුණ කවුද දන්නේ බුරුසා බැරිලා කියලා විසිකිරුවොත් හැම තැනම හොයනවා මගේ බුරුසුවට මොකද්ද වුනේ? ඒ බුරුසුවේ මම හිඳලා මම හිතාගෙන ඉන්නේ මම අර අසවල් කුටියේ ඉන්නවා කියලා නෑ. පාපිස්සේ ඉන්නවා, පාත්‍රේ ඉන්නවා, තුවායේ ඉන්නවා, සබන් කෑල්ලේ ඉන්නවා. අර වික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා වැඳලා අවසර ඉල්ලුවලු. අනේ ස්වාමීනි මෙතන සබන් නම් තියෙනවා. හැබැයි අපරාධේ අපි පාවිච්චි කරපු සබන් උඩ තියෙනවනේ. ඒවා දිය වෙනවනේ අපරාධ නිසාන්නාංශ. ඒවා අපට ගන්න අවසරුයි දන්නේ නැහැ සාන්නාංශ අපරාධනේ ඒවා. බලනකොට තමන්ගේ සබන් කෑල්ලවල තමන් පාවිච්චි කරපු සබන් කෑල්ලවල ඒ සබන් කෑල්ලේ තමන් ඉඳලා තමකම නඩත්තු වෙලා ඇත්ත කාරණේ වෙන මොකවත් නෙමෙයි පල්ලෙහා තියෙන ලයිට් බෝයිලෝ ඒක ටිකක් අකපැයිලෝ ඒක ටිකක් කැමැත්ත අඩුයිලෝ උඩ තින ඩෙටෝල්ලෝ ඒ ඩෙටෝල් කැල්ල පල්ලයට ගන්න ඕනේ අපරාධනේ ස්වාමීන් වහන්සේ බලන්න උපක්‍රමය තමන්ගේ කෙලෙසේ තමන් නොදැනුවත්ව පෝෂණය කරන විදිය අර ලෝභය තමන්ට නඩත්තු කරන්න ඕන නිසා ශාසනයේ දේපලන අපරාධ නිසා නම් ඒක නිකන් නිකන් ඒදිලා යනවනේ ඒක වැඩක් ගන්න එපා ශාසනයේ දේවල් කොහොමද ශාසනය ඇඟීමෙන් ලෝභය නඩත්තු වෙන්නේ නැති එහෙනම් මම පාවිච්චි කරන සබන් කෑල්ලේ පවා මම ජීවත් වෙනවා නම් මම කොහොමද ඉපදීම නවත්තන්නේ හැමතැනම මම ජීවත් වෙලානේ රහතන් වහන්සේ තමන්ගේ රාහත් බෝධියේවත් ජීවත් වෙන්නේ රාතන් වහන්සේගේ රාත් ඵලයේ පුරාවටම අපි සෝදිසි කරලා බලන ප්‍රශ්න ලොරියක් විතර අහලා බලනවා. හැබැයි එක උත්තරයකවත් උන්වහන්සේ නැහැ. ඒ කියන්නේ රාතන් වහන්සේ තමන්ගේ රාත්ඵලයේ ජීවත් වෙන්නෙත් නැහැ. රාත් බෝධියේ උන්වහන්සේ පේන තෙක් මානෙක නැහැ. එහෙමලු උන්වහන්සේගේ අවබෝධය අද අපේ අවබෝධය කොහොමද? අදාසක් කියන්න ගියාම මේ අදාස තුළ තමන්ගේ තමකම සම්පූර්ණයි කියනවා. තමන්ගේ මාන්නය සම්පූර්ණම කියනවා. තමන්ගේ දැනුම ප්‍රඥාව ඒ වචන වලින් ඒ අදහස් වලින් කියන්න පුදුමාකාර වේසක් දරනවා ඒ වේස සාක්ෂි දරනවා ඒ දැනුමේ පවා මම ජීවත් වෙන බව ඒ අවබෝධයේ පවා මම ජීවත් වෙන බව එහෙනම් තාපසයෙක් මේ ලබාපු මිනිසත් භවයේ පිරිනවම් පාන්න අවශ්‍ය නම් තමකම නඩත්තු වෙන එක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒ දකිනකොට එයා තමන්ගේ විමුක්තියත් එක්ක දකිනවා. මේ නාම රූප වල මම ඉන්නවද? මම කතා කරන වචන වල, ඒ මාන්නේ උඩඟු ආංකාර වල මම ඉන්නවද? ඇසිරීමේ මම ඉන්නවද? සිතුවිලි වල ඉන්නවද? ශබ්ද ඇහෙනවට බෑ. ඒකේම නෙමෙයි අර සූත්‍රේම තියෙන්නේ. අර ඇහෙනකොට මම ගැටෙනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒකට මන්තුලේ මම අවවාද දී ගන්නවා. ඒකට මම විවේචන කරනවා. ඒක මම අනුමත කරනවා. ඒ අනුමතේ මම ප්‍රතික්ෂේප කරනවා. මෙච්චර දේවල් කරන්නේ තමකම නිසා නෙමෙයිද? තමකම නිසාලු මේ ලෝකයේ ගොඩාක් දේවල් නඩත්තු වෙන්නේ. අසකන දිවනාසයේ සමසිත වන්න ගන්ධ රස ඕජා එක්ක ගනුදෙනු කරනකොට පටවියාපෝ තේජෝ වායෝ එක්ක ගනුදෙනු කරනකොට මේ කියන ධර්මතාවය අපි දකින්න ඕනේ මම එතන ඉන්නවද මම ඇතුවද මේ කටයුත්ත කරන්නේ මම ඇතුවද මේ සවන් දෙන්නේ මම ඇතුවද මේ සිතන්නේ හැම මොහොතෙම ගවේෂණය කළ යුතුයි එසේ ගවේෂණය කරලා කිසිම ආයතනයක කිසිම ගනුදෙනුවක මම නැත්තම් මම නැතුව කටයුතු කරනවා මම නැතුව කතා කරනවා මම නැතුව දකිනවා මම නැතුව සවන් දෙනවා මම නැතුව සිතනවා එහෙනම් මම නැත්තටම නැති වෙනවා අර කියන්නේ මිනිස්සු මේ මනුස්සයාගේ ව්‍යාපාරේ නැත්තටම නැති කළානේ මම. ඒ මනුස්සයාගේ බාණ්ඩම අඩු මිලට දුන්නා මම. විකුණ ගන්න බෑ, කරන් බිල් ගෙවන්න බෑ, පඩි ගෙවන්න බෑ. ඒ මනුස්සයා නැත්තටම නැති කළානේ. ඒ වගේ මේ සංසාරේ කාම ලෝකේ නැත්තටම නැති වෙලා යනවා. එයි වචන වලින් මම ජීවත් වෙලා නැහැ. ඇසිරීමෙන් ජීවත් වෙලා නැහැ. පේන රූපවල මම ජීවත් වෙලා නැහැ. ඇහෙන ශබ්දවල මම ජීවත් වෙලා නැහැ. සිතවිලි වල ජීවත් වෙලා නැහැ. ඒ නිසා මම මේ නාම රූප සංඥා සංස්කාර ධර්මවල නැත්තටම නැති වෙලා යනවා. මේ විදියට මේ මොහොතේ ඉඳලා සතර ඉරියව්වෙන් තමන්ගේ වචනවල තමන් ජීවත් වෙනවද කියලා විමසිලිමත් වන්න ඒ මොහොත තමන් දකින්න තමන්ගේ චරිතය තුළ තමන්ගේ ඇසිරීම තුළ තමන් ඉන්නවද තමන්ගේ මාන්නය නඩත්තු කරනවද කියලා දකින්න ඒක નિවැරදි කරගන්න ඇසෙන ශබ්දවලට සමහර පොඩි ආයස්මතුන්ලා ඉන්න එක්කෙනෙක් ඉන්න මම හොදට අඳුරනවා කිසිම දෙයක් උන්වහන්සේ ඉස්සරහ කතා කරන්න බෑ මතට බලලා උත්තරයක් දෙනවා ආරාධනා වට්ටි මොකවත් ඕනේ ආරාධනා වට්ටි මොකටද ඇහෙනකලු උන්වහන්සේ කියන ආරාධනා වට්ටි කියලා ඒකේ දහත් වැටි පළතුරු ඔක්කොම තියෙනවා විශේෂ ස්වාමීන් වහන්සේත් එක්ක මොනවාරි පරිපාලන ප්‍රශ්නයක් කතා කරා මැදට පල්ලෙවට උත්තර දෙනවා. මොකද ඇහුණනේ ඒක මට ලැබිච්ච ආරාධනාව. එන මම උත්තර බදිනවලු. බලන්න ඇයිනකොට ඒ වචන වලින් තම තම කොච්චර නඩත් වෙනද කියලා තමන්ගේ අදහස කියාගන්න ඒවට උත්තර දෙන්න මොනතරම් පෙළඹෙනවද ඒ හැම ගුණය තුළම තමන් ඉන්නවා හැම හිරියව්ව තුළම ඇසිරීම තුළම තමන් ඉන්නවා මෙන්න මේ විදිහට තමන්ට ඇයෙන සෑම શબ્දයක් දෙලින්ම තමන් නැතිව කටයුතු කරන්න ඕනේ. එහෙම ඉන්නවනම් ඒ ඉන්න කෙනාව අඳුන ගන්න ඕනේ. මේ විදිහට අසකන දිවනාසය සමසිතගෙන ආයතන හයම තමකම නඩත්තු නොවි තමන් ජීවත් නොවි ඒ දකින දේ, ඇයෙන දේ, කතා කරන දේ, ඇඟෙන දේ, සිතෙන දේ අපට සිදු කරන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම මේ සතරමා භූතය තුළ ඉපදිලා ජීවත් වීමේ අයිතිය මට අයිමි වෙනවා. මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පානවා. එහෙනම් තමකම දකින්නා තමන්ගේ විමුක්තිය දකින්නවා කියන මේ අනුශාසනාව ඒ තුළින් ලබා ගත්තා වූ තමකමේ අවබෝධය කමඨාන සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරලා සියලු දුර්වලකම් තමකම් නැසලා නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාවත් ඒ තුළින් ලබාගත්තා වූ අවබෝධයත් අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම දරුවන් සරණයි සාදු සාදු අනුමෝදාමි කමාමි කමි කමාමි කමාමි කමාමි කමිතබ්බං සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සනසෙත්වා හරි අනිත් ඒවාත් මතලන්න අස්කරන්න යතුනේ යතුනේ ඇලුන නිසා නේද? ඇලුනේ මම නිසා නේද? මම නිරෝධ වෙන්න මොනවද කරන්නේ? මොකද කතාව දන්නවද? කොහොමද දැනගත්තේ ඒක? මම කියන මම කියන දෘෂ්ටිය මම කියන පුද්ගල සත්‍ය නෙමෙයි මම කියන දෘෂ්ටිය මගෙන් අයින් කරන්න නම් ඉස්සෙල්ලාම මම කියන දෘෂ්ටිය අඳුනා ගන්න ඕනේ. මම කියන කෙනා මම ඉස්සෙල්ලා අඳුනා ගන්නවා. ඊට පස්සේ අඳුනාගත්තාම ඒ අඳුනාගත්ත මම නිර්මාණය වෙන තැනක් දැනගන්නවා. හරියටමයි. ඒක සෝදුපත් කරන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ දන්නවා කතාවද ඒ නිර්මාණය වෙන තැන දැනගත්තාම නිවැරදි කරනවා. නිවැරදි කරන්නේ පටිසෝතගාමීව. පටිසෝතගාමීව නිවැරදි කළාම අර නිර්මාණය වෙන මම දැන් නාම රූප එකතු වෙලා ඇදෙනවනේ කුටු මේස කබට අල්මාරි කියලා ගස් වශයෙන් තිනකොට සතපාක් වටින්නේ නැහැ එවන විතරයි වටින්නේ ලී වුණාම බාල්කාමී ලක්ෂේකාමාරක ලී දැන් ලී වල වටිනාකම ඒක පුටු මේස අල්මාරි වුණාම ලක්ෂ ගානක් වටිනයි එක ගාකින් අල්මාරි තුනක් ඇදුවාම ගයේ වටිනාකම 5000ලු ලී වල වටිනාකම 15000ලු අල්මාරි තුනේ වටිනාකම ලක්ෂ 3යිලු අර විදියට අර තමකම තමකම අඳුනා ගන්නවා අඳුනාගත්තාම ඒක නිර්මාණය වෙන ක්‍රමවේදය දකිනවා නිර්මාණය වෙන ක්‍රමවේදය නිවැරදි කරනවා නිවැරදි වෙන්න වෙන්න අර නිර්මාණය වීම නැති වෙනවා නිර්මාණයක් නැත්නම් තමකම අයිමි වෙනවා තමකම නැත්නම් ඇලෙන්නේ නැහැ ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ උපදේශ වංශයට ගොඩක් අවශ්‍ය නැහැ ගොඩක් සතුටු වෙනවා. වහන්සේගේ ශිෂ්‍යයෙක්ට ගුරුවරයෙක් එක්ක ඉතුරු ටික වඩන්න. ඉක්මනට රාත් වෙන්න උත්සාහ කරන්න එපා. රාත් වෙන්න අදිසිනා කරන්න. එම නිවන් කලබලේ වගේ රාත් කලබලයක් අපට නැන්නේ. දුක නිවා ගන්න අදිසි වෙන්න. ඒක සියලු බුදුවරු දේශනා කරන අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චිනෝ පදං අප්‍රමාදි වෙන්නලු කෙලෙස් නිරෝධ කරන්න දුක නිවා ගන්න දුක නිවා දුක නිවෙනකොට rahat වෙයි ඒක වෙන දවසක වෙච්චාවේ හැබැයි rahat කියලා එකක් පතන්න බලාපොරොත්තු වෙන්න ඇයි rahat තුල ඇලින් ගැටින් නැත්තම් ඒක පතන කෙනාට ඇලින් ගැටින් තියෙනවනේ ඒක නැති වෙනකන් අරක ලැබෙන්නේ නැහැ කෙලෙස් විතරයි නිරෝධ කරන්නේ අඩුපාඩු විතරයි හදන්නේ. එතකොට නිකම් මේ ආත්මෝධිය. ඔබ වහන්සේට මොන හරි සම්බන්ධයෙන් වඩන කමඨාන පිළිබඳව ප්‍රශ්න තියෙනවද? රාත්‍රී කාලේ නේද ඒව ගවේෂණය කරන්නේ. දැන් ඔබ වහන්සේ කීවෙනි කීවලට වඩන්නේ. ඇලීම ඇති වෙන්නේ මම නිසා. මම නිර්මාණය වෙන දැන් ටික දකින්නවා. ටික දැක්කද? දැන් කීයක් විතර වුණාද ඔබ වහන්සේ නිර්මාණය වෙන ධර්මතාවය? දැක්කාම එතන Taman නිර්මාණය වෙනවා. දැක්ක දේ තුල තම හරියටම හරි. තව ඇවුනාම ඒ සබ්දය සබ්දය කරනකොටගෙන තම නිර්මාණය වෙනවා. වෙන රස දැනෙනකොට එන්නේ මොනවද? සමහර රසයෙන් දැනනකොට වැඩි කර කණ්ඩෝනේ අපරාධනික පොඩිනේ ටික ලොකුවට තිබුණා කියලා එහෙම මොනවාරි එහෙම ඉතනකොට එහෙම නිර්මාණයක් වෙනවද? එතකොට මොකද්ද ඔබ වහන්සේ සම්මන්ත්‍රණය කරන්නේ? ඒ තමකම නිර්මාණය වෙන තැන දැක්කනේ. ඒකට අපි දැන් මොනවා එකක් පුරුදු කරන්න ඕනේ ඒක නැති කර ඒක මොකද්ද කරන්නේ වහන්සේ? සම්මාවෙන් ඒකට අවවාද කරනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. තව ගොඩාක් ක්‍රම තියෙන ඒක නිවැරදි කරන්න. සම්මාවෙන් අවවාද නෑ. ඒක තව ආයතත් ඕනේ. එහෙම කාලා බෑ. අනිත් පැයට ඉතුරු කරන්න ඕනේ කියලා ඒ කියන නිර්මාණය පාලනය කරනවා. හැබැයි ඒ නිර්මාණය නිරෝධ කරන්න තව ක්‍රම තියෙනවා. දැන් මේක මේක ගත්තා ඕ වැරදුනා මට වැරදුනා ඉවරයි මේක ගත්තා මේක ගත්තා කියන්නේ මේක මට ඕන නිසානේ ගත්තේ ඕන කිනක ලෝභය ගත්තානේ ඇලුනා ඕම් ප්‍රශ්නේ පස්සේ මට කරදර මේක අරගෙන පින්ඩපාතේ යන්න ඕනේ ඉනේ තියාගෙන ඉන්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ මේක රැට නිදා ගන්න කොටයට තියාගන්න මේක ලොකු කරදරයක් දැන් මේකත් එක මං ගැටෙනවා ගැටුනේ ඇලුන නිසා ඇලුනේ ලෝභය කියන තමකම නිසා. මම නිසා. මම ඇදුනේ මම නිර්මාණය වුණේ කොහොමද? මේක නිවැරදිව වටාගත්තේ නැති නිසා. එතකොට මම රසක් වළඳනකොට දැන් මම නිර්මාණය වෙනවා. පොඩි එකනේ තව එකක් වැඩිපුර තියෙනවා දැන් මේකෙන් භාගයක් තමයි. පොඩිනේ ඇයි දන්නේ පොඩි ඒවා මේක රස වැඩි මේකද මේක මදීනේ. කියලා මට මොකද මම නිර්මාණය වෙනවා. තණ්හාව කෑදරකම තුල ආසාව තුල මම නිර්මාණය වෙනවා. නෑ. මේක මම නෙමෙයි. මේක මම නෙමෙයි. මේක මගේත් නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි. ඒක සම්පූර්ණම බාහිර වස්තුවක් බවට පත් කරනවා. බාහිර ශබ්දයක් බවට පත් කරනවා. බාහිර රූපයක් බවට පත් කරනවා. ඒ රූපයේ වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය, උපාදානය නොකර පංචස්කන්ධයෙන් බැහැර වෙනවා. පේන රූප මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. කවුද මේ උපාසක මාත්‍යා? කවුද? මම විමලසිරි. කවුද විමලසිරි කියන්නේ? අතෝල නෑ අඳුරන්නේ නෑ. ඇයි අපි හඳන්නේ සේන මාත්‍යා? කොයි සේන මාත්‍යාද? ඇයි අර පොල් කඩන්නේ? ඔව්. එයාගේ පුතා. එයා අඳුරන්නේ නෑ. කොයිද? අසුවල් පළාතේ අඳුරන්නේ නැහැ. ආ එහෙමද අඳුරා ගියේ. තව කෙනෙක් ආවා. සායනාස මම සරත් ආහා සරත් මාත්‍ය මම ගොඩාක් කාලෙට එන්නේ කවුද අර අර මාත්‍ය පුතානේ ආන්නේ ඉඳ ගන්න කොහොමද දැන් තාත්තා සනිපෙන් ඉන්නවද දැන් මොකද වෙන්නේ කලින් අඳුරාගත්තේ නැහැ අඳුනන්නේ නැහැ නාම රූපය එඳ එක වෙනම දැක්කා කවුද කියලා අඳුනගත්තා සරත් මාත්‍ය ඇවිල්ලානේ ලොකෝන්ද සරත් මාත්‍ය ඇවිල්ලානේ ආ එහෙමද කොහොමද සපසන්නේ ඔබන්ට චෛත්‍යයට ආධාරත් කරන්න ඇවිල්ලා ඉන්නේ ආයෙ හොඳයි දැන් මොකද වෙන්නේ අඳුනගත්තා මම වුණා මගේ වුණා මගේ ආත්මය වුණා මම එතන ඉපදුණා අර කලින් දැක්ක මනුස්සය අඳුරන්නේ නැති මනුස්සය කවුද අඳුරන්නේ අතුල් ගම්මානේ නෑ ඒ මං ගිහිල්ලා නෑ මං දන්නේ සාන්නාස මේ මම ආවේ පොඩ කතා කරන්න ඔය අඳුරන්නේ නෑනේ කතා කරන්න විකුත් නෑ මොකද ඒ උනේ බාහිරව දැක්කා තමන්ගේ අයිතිය බෑර කරලා දැක්කා. අයිති නොකොට දැක්කා. කිසිම බැඳීමකින් තොරව දැක්කා. මම නැතුව රූපයක් ක්‍රියාවක් වශයෙන් දැක්කා. මේකෙදි මොකද වෙන්නේ? අරක මැඩලෙන්න ගැලවිලාම යනවා. පැහැදිලිද? මේක පුරුදු කරන්න පුළුවන්. උද පුරුදු කරන්න. ඊළඟ පස්සේ තව හදලා දෙන්න රැට ගුවන් දෙක. हरि सोता देवा निरुद्देवा निरोगिदेवा निनिम्न सरस्वती